අවසරයි කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන්වන 141 භාවනා වැඩමුළුවයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ මේ වෙනකොට මම හිතනවා අපි නිසන්වන වෙනුවෙන් සම්බන්ධ වෙන විශේෂයෙන්ම කියනවා අලුතෙන් ඇවිල්ලා සම්බන්ධ වෙන අයට සත්කාර එහෙම නැත්නම් කලයුතු යුතුයකම් තුනක් ඉෂ්ට කරලා තියෙනවායි කියලා. එකක් තමයි පිරිසට මේ වැඩමුළුව පවත්වනකොට තියෙන නීති පද්ධතිය හඳුන්ලා දීලා තියෙනවා. කාලසටහන නීති පද්ධතිය වැසිකිලි කැසිකිලි වතුර බොන තැන් දාහනේ වළඳන තැන් පිළිබඳව හඳුන්වා දීමක් කරනවා. දෙක පරියංක භාවනා සක්මන් භාවනාවේදී මානසික කාර්ය පවත්වන්නේ කොහොමද කියලා කමඨාන උපදේශ මූලික කමඨාන උපදේශ පටිගත කර ධර්මදේශනාවකට අහඬ සකස් වෙලා තියෙනවා. ඒක දෙවෙනි කාරණාව තුන්වෙනි එක විශේෂයෙන්ම ගිහි උපාසක උපාසිකාව සීලයක පිළිපදලා තියෙනවා. සීලම දෙනා උපෝසත අටහාංග සීලය පදනම් කරලා තියෙනවා. ඉතින් කාට හරි මේ අලුතෙන් අඳුලා දුන්න මේ தত্ত্ব තුන පිළිබඳව සැකයක් ප්‍රශ්නයක් ගැටළු ස්ථානයක් තියෙනවා නම් අපි මේ පැයේදී බලාපොරොත්තු වෙනවා. ඒක සාකච්ඡා කරලා ඒ ගැටළු ස්ථාන විසඳගෙන ඉදිරියට භාවනා කටයුතු වලට අනුග්‍රහ ලබා ගැනීම සඳහා ඒ නිසා කාට හරි මේ සිල් තමන් ආරක්ෂා කරලා රකින්න සමාදන්ව රකින්න සිල්පද පිළිබඳව තේරෙන්නේ නැති යමක් එහෙම නැත්නම් අපහසුතාවයක් තියෙනවා ඒ වගේම මේ දීපු කාලසටහන සහ වැඩමුළුවේ නීති පද්ධතිය පිළිබඳව මොනවාරි ප්‍රශ්නක් තියෙනවනම් එහෙම නැත්නම් ඒ දීප මූලික කමඨාන උපදේශ පිළිබඳව නොතේරෙන තමක් යමක් වැඩි පටන් ගන්න බැරි දුෂ්කරතාවයක් තියෙනවා මතක් කරන්න කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. දෙක දවසින් දවස භාවනා කරන යනකොට Tamanට ඇති වෙන කමඨහං සුද්ධ කිරීම ඒකට ධර්ම සාකච්ඡා කියන නම සඳහන් කරනවා. ඉතින් අද පටන් අපි ඒකත් පටන් අර ගන්න. මොනවාරි භාවනා කරන යනකොට මතුවෙන ප්‍රශ්න හතරක් නෑ පස්වෙනි එක වශයෙන් කියන්න පුළුවන් දැන් අද ඉඳලා අපි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා අන්නේ ධර්ම දේශනාවේදී නොගැලපෙන නොගැට නොයට එහෙන යමක් තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඒකත් අපි මේ පැයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට මුලින් කියපු අර සත්කාර තුනත් කමඨහං සුද්ධ කිරීමත් ධර්ම දේශනාව සම්බන්ධ ප්‍රශ්නත් කියන මේ කාරණා වලින් පිට අපි මේ සාකච්ඡාවට යන්න දෙන්නේ නැහැ පිරිසක් ගොඩක් ඉන්නවා සීමිත කාලයක් තියෙන නිසා. ඊට අමතරව මේ ධර්ම සාකච්ඡා නිසා අපිට තවත් ලාභයක් හම්බ වෙනවා. ওই භාවනා කරන දෙන්නේ කෙකිනෙක කතා කරන්න යන්න එපා. මොනම හේතුවක් නිසාවත් තව කෙනෙක්ගේ ප්‍රශ්න අහන්න යන්නත් එපා. තව කෙනෙක් ප්‍රශ්න අහුවොත් උත්තර දෙන්න යන්නත් එපා. ඒ සඳහා වැඩමුළු නායකත්වයට ඕනම කෙනෙක් සම්බන්ධ වෙන්න මම හිතන්නේ මේ වෙනකොට ඒ පිරිමියන්සේ කාන්තාන්සේ කවුද කවුද කටයුතු කරන්න කියලා දන්නවා. ඊයින් එපිට කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට ප්‍රශ්න අහන්න යන්නත් එපා උත්තර දෙන්න යන්නත් එපා අඩුම ගානේ ධර්ම සාකච්ඡාවක නාමයෙන්වත්. අපි මේ පැය තියාගෙන ඉන්නවා ඒකට. ඉතින් මේ මූලික කරුණු මතක් කරාට පස්සේ අපි සැසිවාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න වලින්. ඒ නිසා අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපි මේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන විදිහට. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න පහක් තිබුණා එකක් බැහැර කරන්න සිද්ධ වුණා හතරක් තියෙනවා ඒ බැහැර කරපු ප්‍රශ්නෙට ලියපෙන්නාට මම තේරුම් කළා දුන්නා. හේතුව දෙක කියන්න අපි මේ බැහැර කරේයි කියලා. එතකොට ඒක නා ඇපිල් කෝට් එකට යනවනම් ආයෙසරයක් ප්‍රශ්න අහන්න වෙනවා. <laughs> ඒ අපි පිළිගත්තා ඒක යාගත්තා. හොඳයි. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමින් වහන්සේලා හා දසසිල් මෑණෙන් වහන්සේලා ඇතුළු අනෙකුත් යෝගාවචර සියලු දෙනාටම මම තෙරුවන් සරණ පතමි. පරියංක භාවනාව. පළමුව නාසිකා අග්‍රයේ මදක් ඉහලින් සිහිය පිහිටුවා ගත්ෙමි. එහිදී ඇතුළු වෙන සහ පිටවෙන හුස්ම රැල්ල පහසුවෙන් නිරීක්ෂණය කළෙමි. දකුණු නාස්පුඩුවෙන් ආශ්වාසයද වම් නාස්පුඩුවෙන් ප්‍රශ්වාසයද නිරීක්ෂණය කළෙමි. වාර 20කට පමණ පසු ආශ්වාසය තරමක් ප්‍රශ්වාසයට වඩා සියුම් සියුම්වද කෙටි බවද නිරීක්ෂණය කෙලිමි. ප්‍රශ්වාසයේදී වායු ධාරාව රළුවද තරමක් දිග බවද මනසට දැනුනි. තවද කාලගුණික తত্ত্বය වෙනස නිසා සිත මූල කර්මස්ථානයෙන් බැහැරව ගියත් ටික වේලාවකින් නැවත සිත මූල කර්මස්ථානයේ වෙතට යොමු කරගත් දෙමි. සමාධිය තරමක් හොඳය. ඒ දිනු කර ගැනීමට හැකි බව මනාව වැටහි. දෙක සක්මන් භාවනාව. වැලි මළුවේදී පළමුව වම් පාදයේ සහ දකුණු පාදයේ වශයෙන් එසවීම සහ ගෙන යාම නැවත තැබීම පමණක් මෙනෙහි කෙලිමි. මුලින්ම පාද පිළිවෙලින් පිළිවෙලින් සියුම් වැලිකට අතරට ගැටෙන විට සුඛ වේදනාවක්සේ දැනුනි. පාදය එසවෙන විට සුඛ වේදනාව නැති වෙන බවත් නැවතත් නැවතත් එසේම මෙනෙහි කළෙමි. තරමක් වේලා ගතවන විට සුඛ වේදනාව කයේ ස්පර්ශයක් පමණක් බව මෙනෙහි කළෙමි. බාහිර ශබ්ද ඇසෙන විට එම ශබ්ද නැති වී ඇති වී නැති වී යන බව මෙනෙහි කළෙමි. ඒ ආකාරයට දිගටම කරගෙන යෑමේදී පාදවලට මෙන්ම ගතටද වෙහසක් ඇති බව ඇතිවන බව නිරීක්ෂණය කෙලිමි. සමාධි තත්වයක් ඇති කර ගැනීමට හැකි බව මනාව වැටහි. අති ගෞරවනීය ස්වාමින්වහන්ස මේ කරගෙන යන උත්කෘෂ්ඨ කාර්ය සඳහා උතුම් නිර්මල බුද්ධ ශාසනයේ චිරස්තිය උදෙසා කරන මෙහෙවර වෙනුවෙන් වහා වහා මේ භවයේදී අති උතුම් නිර්වාණයට නිර්වාණයම සාක්ෂාත් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේක පළවෙනි දවසේ පටන් ගත්ත ආධුනිකයෙකුට වැඩිය කලින් භාවනා කරපු කෙනෙක්ගේ විලාසයයි පිට තියෙන රචන හැටියට ඒ නිසා ආනපාන හොඳට වාරවිය විසත්‍යක් විස්තර කරන්න පුළුවන් සක්මනිත් පුළුවන් නැත්නම් ඒ රචන දෙකම හමාර කරලා තියෙන හොඳට සමාධිය වඩා ගන්න පුළුවන් කියලා ඉතින් ඔය වැඩමුළුවේ මුලක ඉඳලා ඔය සමාධිය පිළිබඳව නැඹුරුවක් ගන්න පටන් අරගත්තොත් සතිය යටපත් වෙනවා. ඒ නිසා සමාධිය වැඩෙයි. ඒක නරක දෙයක්වත් ඒක අසාසනික දෙයක්වත් නෙවෙයි. නමුත් සතියට සාපේක්ෂව කතා කරනවා නම් මට සහතිකයක් දෙන්න පුළුවන් සමාධිය අඛණ්ඩයි කියලා. මේ සමාධිය ඉස්සරහට ගත්ත ගමන් ඉතින් ඕක තමයි හුඟක් වෙලාවට මන් දෝත්සාහි වෙන්න මන් දෝත්සාහි වෙනටත් එදී බලාපොරොත්තු සුන් කරගන්න හේතු වෙනවා. ඒ නිසා ඒ පරියන්කේ ඉන්නකොට සක්මන් කරනකොට ඇති වෙන මොන බාධාව තිබුණත් සතියට සාපේක්ෂව අප්‍රමාදයට සාපේක්ෂව තමගේ මූල කර්මස්ථානට සාපේක්ෂව බලන මේ වෙනුවට මේ සමාධිය හොඳයි වඩා ගන්න පුළුවන් වගේ කියන එක නම් හොඳයි. මේ පැත්තට යනකම් හොඳයි. කවදාද සමාධිය කැඩිච්ච වෙලාවක අනේ සතියත් කැඩුණා අරමුණක් කැඩුණා කියලා පශ්චාත්තාප වෙන්න ගත්තොත් ඉතින් ඒකට අපරාධ කාලීනාශයක් වෙනවා. එච්චරයි මට අහගෙන ඉන්නකොට හිතුනේ ඒ නිසා මේ සමාධි පිළිබඳව ප්‍රකාශය නොලිය හිටියනම් සක්මණේ පරියන්ක දෙකේ මේට වැඩිය රචනය හොඳයි කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට බාධාකින් තොරව දිගට කරගෙන යන්න තමයි අනුශාසනා කරන්න පුළුවන්. ඒ අනුව අපි යනවා ඊගා ප්‍රශ්නට. තෙරුවන් සරණයි. මම පිම්බීම හැකිලිම මූලික මූලික ආරමුණ ලෙස තබා මාසක පමණ කාලයක සිට භාවනා කරමි. පරයන්ක භාවනාව වර්තමාන තාත්තේ තත්වය නම් පිම්බීම හා හැකිලිම පරයන්ක භාවනාව පටන්ගත් විට මනාව පෙනේ. යම් විටක දිග හුස්මක්ද තවත් විටක කෙටි හුස්මක්ද දැකිය හැක. විනාඩි 10ක් 15ක් පමණ යන විට විවිධාකාරයෙන් පිම්බීම හැකිලිම දිස්වේ. ඊතා වේගවත්ව හුස්ම ඇරඹී නැවත ඒ තුනී වී යයි. නැවත තත්පර 5ක් 15ක් අතරදී නැවත දිග හුස්මක් සමග හුස්ම ගැනීම ඇරඹේ. මට හුස්ම හිරවෙන වාර වාදෝ කියා හුස්ම ගන්නා ආයුරින් එවිට හුස්ම යයි. මෙය පැය පුරාම සැරින් සැරේ මතුවේ. සිතිවිලි ආවද නැවත පිම්බීම හා හැකිලිම හැකිලිම හා નિરાයාසයෙන්ම බද්ධ වේ. මම මූලික වශයෙන් මුල සිටම නිස්සන්න වනේ වෙබ් පීට ඇති ඔබ වහන්සේගේ වෙබ් අඩවිය ඇති ඔබ වහන්සේගේ ධර්ම දේ ප්‍රශ්න ධර්ම ප්‍රශ්න උත්තර බොහොමයක්ම අසා ඇති නිසා මට මූලික අඩිතාලම ලැබුණි. මම මුලදී වේදනා ආවිට ඒවා මෙනෙහි කළෙමි. මධ්‍යම ප්‍රමාණයේ වේදනා සිට ඉහළට. නමුත් එසේ දිගින් දිගටම මෙනෙහි කරන විට ඒවා දරාගත නොහැකි තත්ත්වයකට පත්වී ඇත. නමුත් ඔබ වහන්සේගේ at home උදාහරණය පරිදි මම දැන් වේදනා ඉවසා ගත නොහැකි නම් පමණි මෙනෙහි කරන්නේ. ඒ නිසා මට දැන් පැයක් නොසෙල්වී සිටිය හැකිය. සක්මන් භාවනාව වම දකුණ ලෙස මෙනෙහි කර සක්මන් කරමි විනාඩි 15ක් 20ක් පමණ යන විට මට පීවර 10ක් 15ක් එක දිගට බැලිය හැක සිතවිලි විශාල ප්‍රමාණයෙන් මුලදී ආවත් පසුව යම් ප්‍රමාණයක් අඩුවේ මට වම් පාදයේ සහ දකුණු පාදයේ වෙනස්කම් දෙකක් පමණක් හමු විය දකුණු පාදයේ ඇඟිලි වලට මදක් පහලින් පොඩි රිදීමක් ඇත වම් පාදයේ ටිකක් ඇලයට තබන වාසේ දැනේ ඔබ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේක ඉස්සල්ලා ප්‍රකාශත් එක්ක බලනකොට අරමුණේ වෙනස් වීම දැක ගැනීමට උනන්දුවක් තියෙන බව පේනවා. ඒ නිසා අරමුණු විවිධ විපරිණාම වලට ලක්වෙන ලක්වීම අවධානයට ලක් වෙලා තියෙනවා. ඉස්සල රචනත් එක්ක ඒක ගලපන එක හොඳ නෑ. නමුත් මම හිතනවා දෙකම අහගෙන ඉහළ පිරිසක් වශයෙන් ඒකෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. මේ විදිහට අරමුණ විවිධ හැඩතල එන්න තියෙනවා. මේ හැම හැඩතලයක්ම දකින්න හැම හැඩතලයක්ම කමඨහන් වார்த்தාවට ඇතුල් කරන්න ඒක තමයි භාවනා දියුණු කරගන්න තියෙන ප්‍රධානම අනුග්‍රහය. ඒ වගේම අර කියන්න තියෙන කියලා තියෙන හදන මේ වේදනාවල් මෙනෙහි කිරීමේ ඒ සූර භාවය එහෙම නැත්නම් තමන්ගේ මූල කර්මස්ථානට බාධා කරන්නේ නැත්නම් මෙනෙහි කිරීම හරහා වේදනාවල් ගෙටවද්ද ගන්න එපා. ඒවට යන්න අරින්න. තමන්ගේ මූල කර්මස්ථානට බාධා කරන වේදනා පමණක්, සද්ද පමණක්, හිතිලි පමණක් මෙනෙහි කරනවා මෙනෙහි කරන්න. එහෙම නැතුව මතුවෙන මතුවෙන අරමුණ මෙනෙහි කරන්න යන්නේ නැතුව. ඒකත් කියන්න උත්සාහ කරලා තියෙනවා මේ රචනය ඒකත් හොඳ දෙයක්. නමුත් මේ දෙකම අර අරමුණක විපරිණාමයේ බැලීම සහ කරදරකාරී වේදනා නොවෙනවා නම් මෙනෙහි නොකරනවා කියන එක අද දවසට බර වැඩි. අද ඉස්ලාම දවසනේ. දවස් අධ්‍යයක් යනකොට මේක මේ කාටත් වගේ වටහා ගන්න පුළුවන් වෙයි නැත්නම් වටහා ගන්න ප්‍රතිශක්තිය වැඩි වෙයි. වැඩි වෙයි. නමුත් මේ පසුබිම විස්තර කළ තියෙන නිසා මේ කියන කෙනාට උපදේශයක් වශයෙන් කියන්න පුළුවන්. ඒ විදිය හොඳයි. වේදනාව පිළිබඳව තවදුරටත් අරමුණට මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් නම් ඒ අරමුණේ බලාන ඉන්නකොට වෙන වෙනස්කම් ටික වම මෙහෙමයි දකුණු මෙහෙමයි කියලා ගත්ත අඳුනගත්ත මේ වෙනස වම තියලා ඊගාසරේ වම තියෙනකොට මොනවද වෙනස්කම් තියෙන බලමට බලන තරමට දකුණ තියලා ඊගාව දකුණ තියෙනකොට තියෙන වෙනස්කම් බලන තරමට තව දියුණු කරගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මම මුලින්ම ආනාපානයට සිත යොදා භාවනා කළත් ටික කාලකට පසු ආනාපානය යට කරගෙන කයේ සියුම් චලන රාශියක් අත්විඳීමට හැකිවිය. මෙය විවිධාකාර සටහන් පෙන්වයි. එහෙත් විතක කයෙන් පිට හිස් අවකාශයට සිත යොමු වේ. හිස් අවකාශය තුලදී මට චලන අත්විඳිය හැකිය. මේ විට මේ විටක රිද්මයකට දැල්වෙන විදුලි බුබුළු වල චලනය වැනිය. තව විටකදී තද වස්තුවක් කටුවකින් විද ඇතුළට හාරනවා වැනිය. විටක පටු මාවතක පරිස්සමින් වාහනයක් ගෙන යන්නාසේද විටක ඉදිකටු දුඩක් සෙමින් පිටිමැදීමක් සේද දැනේ. මේ වන විට පරයන්කෙට ඉඳගත් සැනින් මා අතිඳිනේ රිද්මයානුකූලව චලනයයි. එම චලනයේ කයේ මෙන්ම හිස් අවකාශය තුලද අත්විඳිය හැකිමුත් මේ අතර සිතුවිලිද දුබලව පැමිණේ. ප්‍රබලව පැමිණේ. එහෙත් මා හොඳින් සතිමත්ය. මට හැඟෙන ලෙසද කයේ කය දෙස බලනවාට වඩා හිස් අවකාශය තුල මම චලන අත්විඳීමට අත්විඳීම දියුණුවක් බවයි. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඇත්තටම අර තම මොකක් හරි ඒක රූප කර්මස්ථානයක් අරගෙන ආනපානය හරි පිම්බි මෑකිලිම හරි එතන ඉඳගෙන ඉන්න ඉරියව්ව හරි නැත්නම් වම දකුණ වශයෙන් හෝ ඇවිදිනීටවරි අරගෙන එහිම හිත පවත්වන්න ගියොත් අවකාශයට යනවා කියලා කියන්නත් පුළුවන්. අවකාශයේ චලන පේනවා කියන්නත් පුළුවන්. වෙන්නේ බොහෝ විට මේ ඇතුළ මේ පිට කියන අර සීමාව නැති වෙලා යනවා. ඉතින් චලන පේනවා. සද්ද ඇහෙනවා. හිතවිලිත් එනවා. හැබැයි මේ කොතන කොතෙන්ට යනකම් මමද කොතනින් එහාට මම නැද්ද කියන එක ඒ සීමාව ගැලවෙලා යනවා. ඒ ගැලවෙන්නේ අර රූපේ අරමුණු කරන රූපේ නැත්නම් මූල කර්මස්ථානයේ සංඥාවක් බවට පත් වෙන වෙලාවේ. ඉතින් ඒකට යෝගාවචරයට පේන්නේ මම අවකාශයේ දිහා බලා ඉන්නා වගේ. අවකාශයේ රූප තියෙනා වගේ. නමුත් වෙන්නේ මම සහ මම නොවේ කියලා තිබුණු අර සීමාව ඕදිය මරියාදාව දිය වෙලා යනවා. ඉතින් මේක උගව දෙනකොට බය උපදවන දෙයක් මොකද අර සංසාරේ පුරාවට ගෙනිය මමයා නැති වෙන්නේ නිකන් ලුණු කැටයක් වතුරට දැම්මා වගේ දිය වෙලා යනවා. ඉතින් ඒක වෙනකොට බය නැතුව එහෙම නැත්නම් මේක භාවනායේ දියුණුවක් වශයෙන් සලකලා නැත්නම් මේ කෙලෙස් අඩු ගතියක් වශයෙන් සලකලා බලන හියොත් පේනවා චලන මගයක් යනවා ලෝකේ පුරාවට යනවා කොයි එකට මම කියනවද කොයි එක මම නෙවෙයි කියනවද දන්නේ නැහැ ඒ නිසා ඒකෙන් අපිට හිත කරදර ගන්න දෙයක් නැහැ චලන වගයක් යන සද්ද වගයක් තියෙනවා හැබැයි මට නෙවෙයි ආමන්ත්‍රණය කරන්නේ වේදනාව වගයක් තියෙනවා මේ සැපද දුකද මොකක්වත් කියා ගන්න බෑ. ඉතින් එතකොට පේනවා මේකට නම් වණන් දෙන්න හෝ තාරාති රම්මණි නැතුව බලانے හිටියොත් මා තිබ්බ පමණින් චිත්වේ චිත්ත පීඩයින් නැහැ. තිබ්බ පමණින් කෙලෙස් උපදින්නේ නැහැ. ඒවා තිබ්බ පමණින් සංස්කාර වෙන්නේ නැහැ. ඒ නිසා ඒ දිස බලා සිටීම රූප බල බලා හිටපු කෙනාට රූප සංඥා වුණාට පස්සේ ඒක දිහා බල බලා සිටීම ප්‍රകൃතිය සහ හීනයක් අතර මැදට යනවා අපේ හිත. මේක ඇත්තක්ද ප්‍රകෘතියක්ද එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්ද එහෙම නැත්නම් මායාවක්ද හීනයක්ද එහෙම නැත්නම් මේ හිතලුවක්ද කියන එක එතෙන් යනකොට තමයි හුඟව දෙනකොට මේ මොකද්ද කරන්න ඕනේ දන්නේ සත්පුරුෂයාට නම් සද්ධාහ වෙනවා අසත්පුරුෂයාට සැක වැඩි වෙනවා සද්ධර්මයේ දන්න කෙනාට සද්ධාාවක් එනවා දන්නේ නැති කෙනාට සැකයක් ඇති වෙනවා ඒක ඉතින් කමඨාන් සුද්ධ කරන්න අත්‍යවශ්‍ය වෙලාවක්. ඉතින් මේක නම් එහෙම සැකමසු තනක් පෙන්වන්නේ නැහැ. නමුත් අර අවකාශයේ චලන පේනවා කියන ප්‍රකාශයේ දෙපොලක ලියවිලා තිනවා. ඉතින් කවුරු හරි ඒකට ලෑස්තිලා යනවනම් භාවනා දියුණු වෙගෙන යනකොට අරමුණ සිවුම් වෙගෙන යනකොට මේ වගේ තීමාවක් නැති අනන්ත අප්‍රමාණ සටහන් අනන්ත අප්‍රමාණ ආකාර අනන්ත අප්‍රමාණ ගති අනන්ත අප්‍රමාණ භාව අනන්ත අප්‍රමාණ ස්වභාව පේනවා. අන්නේ වෙලාවේදී භාවනාව කඩා ගන්න නැතුව ඒක පුළුවන් තරම් හුරු කර ගන්න පුළුවන් නම් ඒ පළවෙනි දවසේ නම් බලාපොරොත්තු වෙන්න බෑ යෝගාවචරයේ. අලුතෙන්ම ආපු කෙනෙකුට නමුත් ඉස්සරහට යනකොට මේ වහිච්ච කෙනෙකුට ඒකට ධෛර්යය ඇති කරගෙන යන්න ඕනේ. ඒක එක පරමාර්ථයක් මේ ධර්ම සාකච්ඡා කරන එකේ. ඒ නිසා උදේට දිගට කරගෙන යන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පරයන්ක භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි නිස්සරණ වනයේ පැවති දින 10ක භාවනා වැඩසටහනට සහභාගී වුණු කෙනෙක්මි. එහිදී මම අවසාන දින දෙකේදී පමණ ප්‍රථම වරට සමාධියක් ඇති කරගත්තෙමි. එදා සිට අද වෙනතුරුම උදෑසන 4ට දිනපතාම පැයක් හෝ ඊට වැඩි කාලයක්ද දවස පුරා වරින් වර තවත් පැය දෙකක් පමණද භාවනා කරමි. මාගේ ආශ්වාස ප්‍රශ්වාසය භාවනාව ආරම්භ කරන විටම මාගේ වාගේ සංසිඳියයි. ඉදිරියේදී විශාල නිහඬ බවකින් යුතු තිරයක් පමණක් දිස්වේ. මෙසේ කිසිම අරමුණක් නැතුව මට බොහෝ වේලා සිටියේ හැකි අතර වරින් වර සිටිවිලි පැමිණියේද එය සැනින් ඉවත් කරගත හැක. මේ සමාධිය දැන් මට ඕනෑ වෙලාවක දෙනෙත් පියාගත් සැනින් ඇති කර ගත හැක. මේ අතර මාගේ ශාරීරිය පුරා මුලින්ම අත් දෙක දිගේත් පසුව ඉන ඉන් ඉහළටත් විදුලි සැරමෙන් වේගවත් හිරි දිවීමක් සිදුවේ. මේ හැර සිරුරේ සෑම තැනකම පාහේ චංචල කම්පන තෙරපීම් ලේ වැగిරෙනවා වාගේ දැනීම් උල්වලින් අනිනවා සතුන් විදිනවා වැනි විවිධ දුක් වේදනා හෝ අදුක්කම සුඛ වේදනා දැනේ. මේ සියල්ල සත සතර මහා ධාතු නිසා ඇතිවන සිද්ධීන්යයි පොත්වල කියන කියවා ඇත්තෙමි. මම එම අවස්ථා හැකි සෑම විටම මම පංච උපාදානස්කන්ධ වශයෙන් මෙනෙහි කරන්නෙමි. කරමින් නාම රූප කොට හඳුනාගත්ෙමි. මේ නිවැරදිදයි නොදෙනෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ භාවනා දියුණුව භාවනා දියුණු කර ගනිමින් නිවන් මගෙහි ගමන් කිරීමට ඔබ වහන්සේගේ උපදෙස් ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සක්මන් භාවනාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනට මුහුණලා එහි කෙළවරක සිට මා සිටින ඉරියව්ව ඉහළ සිට පහළට මෙනෙහි කළෙමි. මේ ආරම්භ කරන්නට යන සක්මන් භාවනාව බුදුපසේ බුදුමහරහතන් රහත් උතුමන්ද චාරිත්‍රයක් වශයෙන් සලකා භාවනා කළහ. මේ අනුව මමද මේ සක්මන් භාවනාව ඊතා ඕනෑකමින් කරමී සිටිමි. ප්‍රථමයෙන් තර්මක් වේගයෙන් එහා මෙහා සක්මන් සක්ම දෙවරක් පමණ ගමන් කොට සක්මනේ දෙවනක් දෙවරක් පමණ ගමන් කොට ඉන්පසු දකුණු පාය තබන විට දකුණු වම් පාය තබන විට එම ආදී වශයෙන් නිවැරදිව ගමන් කරමින් දිගටම සක්මනේ යෙදුණෙමි. වරින් වර ශබ්ද සිතිවිලි ආදී දැනුණු විට ඒවා මෙනෙහි කොට යන්නට හැරෙමින් සක්මනේ යෙදුණෙමි. එයින් පසු ඇතු වී ඇතු වූ සමාධියට සහිතව පරියංකයට ගොස් පරියංක භාවනාව ආරම්භ කළෙමි. මේ භාවනාවද වැඩි දියුණු කර ගැනීම සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අවවාද උපදෙස් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කරගෙන යනක මේ නම් එච්චරම දෝෂයක් කියන්න බෑ. හොඳයි අනිකාටත් අහගෙන ඉන්නකොට එච්චර පැටලෙවෙන සුළු නෑ. කරන දේ තියෙනවා. නමුත් මේ මේ පංච උපාදානස්කන්ධ මේ නාම රූප මේ හතර මහා ධාතු මේ සමාධිය ආදි වශයෙන් මේ වචන පාවිච්චි කරනකොට ඒ ඇත්තටම තේරුම් අරගෙන කතා කරනවද නැත්නම් මේ පොත්වල තියෙනවද කියලා කියන්න බෑ. ඒක නිසා Tamanට තේරෙන වචනෙන් කියනවනම් මීටත් වැඩි අහගෙන ඉන්න කෙනාට ප්‍රකෘති මනසක් ඇති වෙනවා. මේ පංච උපාදානස්කන්ධ මෙනෙහි කරනවා නාම රූප මෙනෙහි කරනවා මේ හතර මහා ධාතු කියලා කිව්වට හරි අමාරු වෙන් කරගන්න මේ පොත කහන ලද දෙයක් භාවනාවට ආඩු ආරූඪ කරලා කතා කරනවාද එහෙනම් ඇත්තද කියලා එනිසා එවැනි වචන පාවිච්චියෙන් පුළුවන් තරම් කමඨාන් වාතාව අයින් කරනවා නම් අපි හරි ප්‍රකෘති අහිංසක தත්වයකට වැටෙනවා. මේ වචන හරියට නොමගාරින. ඒ නිසා උත්තර දෙනකොටත් පරිසම් වෙනවා. ලියනකොටත් පරිසම් වෙනවා. තමයි තේරෙන භාෂාවෙන් ලියන්න මේ මොනවද මේ කියන දෙමළේ කියලා. හැමදාම බරපතල වචන දාගත්ත ගමන් අර සරලකම අහිංසකම ඍජුගතිය නැති වෙලා යනවා. ඒකින් ඇරනම් මට මොනවක්වත් කියන දෙයක් ඇත්තේ නැහැ. භවනා යන විදිය හොඳයි. අන්නේ වචන වෙනකොට පුළුවන් තරම් අපි තමන්ට වැටහෙන දේ කියන්න. එතකොට මේ බරපතල වචන වල සේවේ පැතීම ඒක පස්සට තියන්න නරක නිසා නෙවෙයි. නොමග යවන්න ඉඩ තියෙනවා. එයින් පිටනම් වෙන කියන දෙයක් නෑ අනිත් පැත්ත හොඳයි. අන්තිම ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මෙහි භාවනා වැඩසටහනකට පැමිණි තෙවැනි වතාව වේ. ආශ්වාස ප්‍රාශ්වාසයේ ඔස්සේ හිත තබාගෙන භාවනා කළෙමි. පළමු දවස බැවින්ද සිත ඊතා නොසන්සුන් ලෙස රාජකාරී සහ ගෘහස්ත කටයුතු වෙත අරමුණෙන් බැහැර වී යන්නට විය. මෙලෙස පැයක් පමණ ගත විය. නමුත් ආනාපාන අරමුණ වෙනදා මෙන් සියුම්ම නොගියේය. නමුත් මාගේ කය ඊතා සැහැල්ලු වී තිබුණු අතර කිසිම කාය සංවේදනයක් නොලැබුණි. නමුත් සිත පමණක් විසිරී දුවන ගතියක් හොඳින් දැනුනි. වෙනදා චිත්ත සංස්කාරයන් සංසිඳී ගොස් කාය සංස්කාර සංසිඳන අතර අද පළමුව කය සැහැල්ලු වී සංවේදනා නොදෙනිනි. මා සිතා සිටියේ පළමුණු පළමුව අරමුණු සිම්වි ගොස් දෙවනුව කාය වේදනා නොදෙනී නොදෙනිය යුතු බවය. එය එසේ නොවේද? පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙත් ඉතින් ඇත්තටම මේ වෙනදී මොකක් හරි අපි බලාපොරොත්තු වෙන දේ හෝ පොතේ වුණ දේ ඕනේ නෑ. සිද්ධ වෙන දේ තමයි විපස්සනා වෙන්නේ. මෙහෙමයි වෙන්න ඕනේ කියලා කාටවත් මොනවත් න්‍යායපත්‍යක් පනවන්න විදියක් නෑ. ඒක නිසා ඒ පිළිබඳව භාවනා කිරීම පැත්තක තිබියදී තැක කිරීමක් මතුවලා තියෙන්නේ මේ ඔක්කොට මේකට මේ න්‍යායක් ඇති සමීකරණයක් ඇති ඒක විදිහට වෙන්න ඕනේ කියලා. ඒක තියෙන තාක්කල් භාවනා අපේක්ෂාවල් වැඩි වෙනවා මිසක්ක ඇති දේ විස්තර කරගන්න බැරි වෙනවා. ඒ නිසා කොතනින් පටන් ගන්න කොතෙන්ද යන්නත් ඉඩ තියෙනවා. ඒක පිළිබඳව නහිත නරක කරගන්නත් එපා, පේන දේ ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඔය යන විදිය හොඳයි. කාය සංසිඳලා හිත සංසිඳනවාද? හිත සංසිඳලා කාය සංසිඳනවාද? ඒකේ මේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන්න ගත්තාම කියන ඕනම දෙයක් තව මොහොතකින් බොරු වෙනවා. ඒක තමයි අනිච්ඡං කියලා. මොනවා කිව්වත් තා විනාඩියකින් යනට ඒක අනිත් පැත්ත කියන්න. ඉතින් ඒක නිසා මෙන්න මෙහෙමයි වෙන්න ඕන මෙහෙම මෙහෙමයි වෙන්න ඕන කියලා මූලධර්මවාදීන්ට නැත්තම් දර්ශනවාදීන් අලිය අමාරුකට. අපි හිතන දේ සම්පූර්ණ අනිත් පැත්ත වෙන්න පුළුවන්. ඒක දන්නවනම් ඉතින් නිවන් දකින්න ඕනෙත් නැහැ. ඒක තමයි නිවන කියන්නේ. එහෙම නැහැ මේක කය සංසිඳලා හිත සංසිඳෙන්න නැත්නම් හිත සංසිඳලා කය සංසිඳ වෙච්චාම මේ ඇස්පනා අපිට සිටින දේ දැක කරලා අර පොතේ අර ගුරුවරයා අර න්‍යාය පත්‍රය අරගෙන හිතට සැක පහර වෙනවා. ඒ කියන්නේ තමගේ ප්‍රත්‍යක්ෂයට වැඩිය මතිමතාන්තර ඔළුවේ දාගෙන අනවශ්‍ය සැකයක් ඇති කරන තියෙනවා. ඒ නිසා තමගේ ප්‍රත්‍යක්ෂය විතර බුදුන්ගේ වචනයක්වත් බුදුන්ගේ ප්‍රත්‍යක්ෂවත් වැඩක් නැහැ. එච්චරයි බුදුහාමර තියෙන ශ්‍රේෂ්ඨත්වය. උඹේ අස්පන අපිට වෙන දේ බලපන්. ඒ තරමට බුදුරජාණන්සේ අපේ මේ ක්ෂණ සම්පත්තියට ගරු කරලා තියෙනවා. ඒ නිසා න්‍යාය ගැන කරදර කරන්න යන්න එපා. යම් වෙලාවක එළියලා තියෙන විදිහට හිත ඇවිස්සලා තියෙනවා කියන්නකො. හිත ඇවිස්සිච්ච බව දැනගන්නේ මොන හිතකින්ද? ඇවිස්සිච්චකින් ඇවිස්සිච්චකින් වෙන්න බෑ. මගේ හිත දැන් ඇවිස්සලා තියෙනවා කියලා යම් වෙලාවක මට වැටහෙනවා නම් ඒ වැටහෙන්නේ ඇවිස්සිච්ච හිතකින් නෙවෙයි. කියන්නේ ඇවිස්සිච්ච හිතෙත් තියෙනවා පැත්තක ඇවිස්සිච්ච නැති හිත. ඉතින් අපි හිතන්නේ එහෙම ඇවිස්සිච්ච හිතක තියෙන්නම් බෑ කියලා. තියෙන්න බැරි නම් ඇවිස්සිච්ච බව දන්නේ කොහොමද? ඒක නිසා මේ චිත්ත නියාමයට ව්‍යාකරණ හදන්න යන්නත් එපා, නියාම හදන්න යන්නත් එපා. වැටහෙන දේ 100%ක්ම බාර ගන්න. ඒක පුළුවන් තරම් කමඨාන් වාතාවරයට දාන්න. වැටහෙන දේ. මේ මෙහෙම විය යුතුයි කියපු ගමන් සම්පූර්ණ මේ විපස්සනාව කන පිට හැරෙනවා. ඒක හුඟක් වෙලාට ওই බෞද්ධයන් සිද්ධ වෙන අමලියක්. මොකද බෞද්ධයා එක එක දේවල් අපේක්ෂා කරන නිසා. නමුත් ඒක දැනගත්තොත් ඒ අඩුපාඩු මකන්න පුළුවන්. ඒ නිසා ඒ නගලා තියෙන ප්‍රශ්න අනවශ්‍ය විදියට සැක ඇති කිරීමක් මිස භාවනා වශයෙන් නම් ඇති වැරද්දක් කියන දෙයක් නැහැ. එපමණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔව් අපිට පැය භාගයක් ගත වෙලා තියෙනවා. තා තියෙන විනාඩි 30ක විතර කාලයක් අපි යොදාගත්ත කාලය මේ ප්‍රශ්න සාකච්ඡා සඳහා එනිසා කාට හරි මේ ඉතුරුලා තියෙන කාලයෙන් ප්‍රයෝජන ගන්න හිතෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් කරුණාකර අත උස්සන්න. එතකොට අපිට පුළුවන් මේ ඒ සඳහා අවස්ථාවක් කරත් දෙන්න. අත උඩ ඔලුව අත උසන්න උඩට එතකොට පේනවා ගෞරවනීය ස්වාමීන් වහන්ස මම <clears throat> සෑහෙන කාලයක් තිස්සේ ආනාපාන සතිය වඩන්න උත්සාහ කරනවා නාසිකාග්‍රය පෙරමුණු කරගෙන නමුත් මට තවමත් මේ ඒක දැනුනේ නෑ ස්වාමීන් වහන්ස මම එතකොට මේ පිම්බීම හැකිලිම බලන්නද මට කරුණා කළා පහදා දෙන්න ස්වාමීන් වහන්සේ සාමාන්‍ය වාඩි වුණාට පස්සේ හොඳට පාටල වාඩි වෙන්න හොඳට ඒකල හරි බරි ගහලා බලන්න මම දැන් ඇවිදිනව නෙවෙයි මම දැන් හිටගෙන නෙවෙයි මම දැන් බුදියාගෙන නෙවෙයි මම දැන් ඉඳගෙන ඉන්නේ කියන එක තේරෙනවා ඒකේ පැයක් ඉන්නේ ඒක රහත් වෙනවා ඔය මොනවාක්වත් උන ඔය මොනවා හොයන්න ගියත් ඔකට තණ්හාව කියලා කියන්නේ මේ තියෙන දේ බලන්න ඉඳගෙන ඉන්නකොට මම දැන් ඉඳගෙන ඉනවා මම දැන් ඇවිදිනව නෙවෙයි දැන් මෙතෙන්ට හිතවිලි එනවා කියන්නේ ඒ තියේදිත් ඉඳගෙන ඉන්නව දන්නවනේ වේදනාව දැනෙනවා. ඒත් කමන්නේ හිතේ ඉඳගෙන ඉන්නවා දන්නවනම්. ශබ්ද ඇහෙනවා. ඒත් කමන්නේ ඉඳගෙන ඉන්නවා දන්නවා බහනා යනවා. ඊට පස්සේ ඇවිදිනවනේ. සක්මන් කරනකොට දරගන්න මේ මේ විදිය නෙවෙයි එතකොට. එතකොට වෙන තැනක් නේ හිත පොළවේ වදින්නේ. ඒ බව දන්නවනම් ඇවිදිද්දි මට සද්ද ඇහුණත් මම ඇවිදින බව දන්නවා. ඉඳගෙන නෙවෙන බව දන්නවා. හිටගෙන නෙවෙන බව දන්නවා. නිදාගන්න නෙවෙන බව දන්නවා. සක්මන් කරන බව. ඔය තෙන්ට ගියා නම් හරීම සරලයි. ඉතින් ඒක නිසා ඉරියව්වට හිත ගන්න තමයි අපි මේ ඔක්කොම ආයම් කරන්නේ. ඒ නිසා ඉඳගෙන බලන්න හොඳට පట్టලව. ඒක හොඳට සුව පහසෝ වාඩි වෙයි. වන්නන් පස්සේ මම දැන් ඉඳගෙන ඉන්නවා කියලා දන්නවද බලන්න හැද්දක වහලා. ඒකල වෙලා කොහොමද හිතගෙන නිවෙන බව දන්නේ කියලා. ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? අස්පනා අපිට දකින්නේ කොහොමද? ඒතර ඉතින් අපිට කය උත්තර දෙන්න බෑද? හිටගත්තාම මෙහෙමයි, අවදිනකොට මෙහෙමයි, නිදානිනකොට දැන් ඉන්නේ ප්‍රත්‍යක්ෂයේ ඉඳගෙන. අන්නේ දැනෙන දේ තමයි භාවනා කියන්නේ. ඒක දිගේ යනකොට කය ඇතුලේ තියෙන අනිකුත් දේවල් පේන්න ඉඩ තියෙනවා. ආනපානය හරි පිම්බි බැකිලිම හරි බර හරි උණුසුම හරි කම්පන චංචල ඔක්කොම මේ මල්ල ඇතුලේ තියෙන දේ. මොනවාරි හොයන්න ගියොත් ඒක තණ්හාවට වැටෙනවා පශ්චාත්තාපයෙන් කියලා වෙනවා. හැම බලාපොරොත්තුවක්ම බලාපොරොත්තු සුන්වීමෙන් හමාර වෙනවා. බලාපොරොත්තු වෙන්න බව මොනවාක්වත් ඉඳගත්තට පස්සේ පේන දේ විතරක් තව විස්තර ඕනේ නම් තව විස්තර මේ හිත අද ගන්න ඕනේ නම් බලන්න ඉඳගෙන මම මැරිලා නැති බව දන්නේ කොහොමද? මට නිින්ද කියලා නැති බව දන්නේ කොහොමද? මම 80 නෙවෙයි සීමුර්ජා වෙලා නෙවෙයි මට 100 තියෙනවා කියලා දන්නේ කොහොමද? ඒක තමයි එතන තමයි නිවන තියෙන්නේ. මොනක්වත් මේ ආනපනෙන් මේ හමු නොවුනයි කියලා නිවනට කිසිම බාධාවක් නැහැ. පිම්බි මැකිලිම හමු නොවුනයි කියලා නිවනට බාධාවක් නැහැ. හැබැයි හමු වෙන දේ මොකද්ද කියලා निराවුල්ව කියන්න පුළුවන් හැකියාව නැත්තම් එහෙනම් බාධායි. ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය හොඳට සංසිඳිලා තියෙන වෙලාවක හිත යටින් අරමුණක් එනවා මේ ඒක මට වැටහෙන්නේ නැති වුණාට ඒ අරමුණ මාව එකපාරටම චුට්ටි නින්දකට තප්පරෙන් තප්පරයට වගේ නින්දට වටනවා ඒ අර ඒන අරමුණම තමයි නින්දට වටන්නේ බැටෙනවත් එක්කම ආයෙ 100ෙන් ආයෙ හරි තැනට එනකොට ආයෙ අර අරමුණ ඇවිල්ලා මොකක් හරි ඒක මට හිතන්න පුළුවන් එකක්වත් මුකුත් දන්න එකක් නෙමෙයි නිකන් ඇවිල්ලා අර විදිහට තප්පරෙන් තප්පරේ ශනින් ශනේ මුළු භාවනාවම ඒ විදිහට කරනවා මට ඒකට මට මුදා කොහොමද කරන්න ඕනේ ඒකට ඒ විදිහට නිින්දට වැටෙනවා හෝ තප්පරයක් තමයි නොදන්න තැනට යෑම පශ්චාත්තාවයක් වශයෙන් තියාඳ කතා කරන්නේ නැත්නම් ඒක සාමාන්‍ය සිද්ධියක් විදිහට මේ මධ්‍යස්ථ උපේක්ෂා මානසිකෙන් යුක්තවද කතා කරන්නේ. දෙකම මට එච්චර හිතන්න බෑ. නමුත් මට අර වෙන දේ ගැන හොඳට පැහැදිලිවම දකින්න එක විතරයි මම කරන්නේ. ඒත් මුකුත් නැතුව ඒ විදිහටම ඉන්නවා. දැන් ඔය ඉස්සලා කියපු ප්‍රකාශය ගත්තොත් තප්පරින් තප්පරේට Taman නොදන්න තැනකට යනවනේ. එහෙමයි. නිින්දකට වැටෙනවා. නිින්දකට ඉස්සලා අරමුණක් එනවා. ඒ නිසා දැන් අරමුණ නැති කරන්නත් ඕනේ අර නිින්දට වැටෙන එකත් නැති කරන්න ඕන කියන අදහසින් ඔය චෝදනාව ගොනු කරලා තියෙන්නේ. එහෙමයි. අපි ඔය නිින්දට වැටෙන තැන තමයි නිවන කියලා ගත්තොත් මොකද වෙන්නේ? ඒක වැඩි කරන්න ඔය හිතා ගන්නකෝ. එතන තමයි නිවන තියෙන්නේ. ඒ තමයි දොර. ඉතින් අපි ඒකට බීතිකාවකින් දැන් කතා කරන්නේ. ඒ නිසා කොහොම හරි හිතාගෙන යන්න මම අනිත් දවසේ මේ නිින්ද යටෙන තැන තමයි මගේ මධ්‍යම ප්‍රතිපදාව තියෙන නිසා මම ඒකට සාදර වෙලා යන්න බලන්න. එහෙම වුණොත් මොන වගේ ප්‍රකාශයක් කරයි? එනාට පූර්ව නිමිත්තට මල් මාලයක් දමාවි. කිට වඩම්ම ගනීවි. අනේ මෙයා තමයි මේ නැති වෙන්නේ ඉස්සලා පේන එක නනේ දැන් පේන එක මල හොල්මනක් නේ. අවමංගල්‍යයක් නේ. දුර් දුර් මේ දුර්නිමිත්තක් නේ. නමුත් මේ නිවන් දොරටුව කියලා දන්නවනම් ඒ පේන හැම අරමුණක්ම නිවනට දොරටුව. ඒ නිසා අපි ළඟ තියෙන්නේ සාමාන්‍ය විවේකයට බයයි අපි. අපි සාමාන්‍ය නොදන්න දෙයට බයයි. අපි සාමාන්‍ය නිවනට බයයි. නිවන ගෙට එනකොට අපි දන්න පුරුදු ක්‍රමයක් තියන්නේ ජීවිසෝගතාව කික පස්සෙන් පස්සට දූවන. ඒකල කියන කොහෙද යන්නේ කියලා අහනවා මේ නිවන් හොයාගෙන යන්න. නිවන එනකොට gedara. ඒක නිසා ඒතනදී අවශ්‍ය වෙනවා ගඟ දිගේ ඉහළට පීන ක්‍රමයක් මෙතෙන් ගත්ත ක්‍රමේ බෑ ඕනේ වෙන ගිනි අඟුරක් වෙච්චවයි කියලා ඔය නොදන්න තැනට යන්න සාදර වෙන්න එතකොට එතකොට සම්පූර්ණ වෙනස් මේ මනසේ කවදාකවත් හිතාගත්තේ නැති මනසේ හිතාගත් සාදර බවක් ඇති වෙනවා මොකද හිතේ හොඳයි හොඳයි <laughs> ඒ නිසා අපි මේ ගිය පාරේ නිවන නෑ කියලා හිතන. දන්න කිසිම තැනක අපේ මනස තෝරලා දෙන කිසිම විසඳුමක නිවන නෑ. ඒ නිසා මනසට සම්පූර්ණව දකුණ සිග්නල් දාලා වමට කපලා යන්න ඕන. ඉතින් එහෙම වෙනකොට බය වෙන මිනිස්සයා ආපහු යන්නේ සංසාරයටම තමයි. යන්නේ අපායටම. ඒ නිසා පුළුවන් වෙලාවේ වෙන ගිනි අඟුරක් වෙච්චාවයි කියලා අර නොහිතපු පැත්ත කඩාගෙන අනේකයි තියෙන්නේ. එහෙමයි. හොඳයි එන වෙන විශේෂයෙන් අහන දෙයක් නැති නිසා අපි මේක අරගමු එහෙනම් පැයකට වැඩි පොඩි කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා අපි කොහොමදත් 3ට 10ක් විතර වගේ gediy ගහනවා ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙච්ච සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි